නොනිමි මෙහෙවර කෘතහස්ත දේශපාලඥයෙක් වූ ශ්‍රීමත් SWRT බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 62 වෙනි කුණ සමරුවාදටදී තිබෙනවා ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ස්වදේශී සේවයේ මේ මතක සටහන ඒ නිමිත්තෙන් අගෑමතිකම මගේ අතේ තිබිච්ච අවස්ථාවේදී ගරු ඩී.එස්. සේනනායක මහතාට පසුව මම ඊට අත්තර දවා වනාන්තරයට වැදුනායි කියලා හුඟ දෙනෙක් හිතුවා. නමුත් අගමැතිකම් හෝ ථානාන්තර බලාපොරොත්තුෙන් නොවේ විශේෂයෙන් අපි මේ පොඩු වැඩ කරන්ට ඌමනාව තිබෙන්නේ කල යුතුව ආ ජය විමක් තනන්නට රජයි සුරු හැර ගමා දිවි පිදුවේ ඔබේ දිවි පිදුවේ දාසන ඔබේ හද සදා දැල්වි සදා දැල්වි හිඳි සඳල්ලින් කල්පකට බලය දෙවියේ ඔබේ නගරයෙන් ගම්බදට එළිය පිදුවේ එළිය පිදුවේ ඔබේ ගමේ දූ පුතුන් හට ජය විමත් තනන්නට රජ ඉතුරු හැර දම දිවි පිදුවේ ඔබේ දිවි පිදුවේ 1899 ජනවාරි 8 වෙනිදා මෙලොව එළියටතු Solomon West Ridgeway Dias Bandaranaike ශ්‍රීමතානන් දේශපාලනයට පිවිසියේ දේශපාලනට අතපොත් තබන්නේ 1926 වසරේ කොළඹ නගර සභාවට තේරීපත් වීමත් සමගයි. ඉන් අනතුරුව මැති සභයට තේරීපත් වෙන බණ්ඩාරනායක මැතිතුන් 1951 වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිටවා ගත්තා. එය මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ නව ජවයක් නව ගමනක සනිටුහනක් වුණා. යම් කිසි සේවයක් අපේ අදහස් අනුව මේ රටේ මහජනතාවට කරන්න බලාපොරොත්තු වෙන සිටිනවා නම් මොන තත්වයක් තිබුණත් ඒ සේවයේ කෙරීමට අපි ලෑස්තිව සිටින්න ඕන අවංක ලෙස ඉරිජු ලෙස මම මේ පාර්ලිමේන්තුවේ മന്ത്രി කෙනෙක් හැටියට අවුරුදු ගණනක් හිටියා ඊට පස්සෙ ගරු අමති කෙනෙක් හැටියට හිටියා පාර්ලිමේන්තුවේ සභා නායක හැටියට හිටියා නැවතවරක් නිකම්ම බණ්ඩාර නායක හැටියට හිටියා හැබැයි මේ රටේ මහ ජනතාවගේ විශ්වාසය මහ කෙරෙහි ඇති වුණේ නිසා මට එක්තරා උසස් වගකීමක් මේ රටේ මහ ජනතාව වෙනුවෙන් අද තිබෙනවා මේ රටේ අගමැති හැටියට මම මේ රාජකාරිය බාරගත්තේ නැහැ නම්බු නාමයක් වශයෙන් මට පුද්ගලික ලෙස එක්තරා උසස් වීමක් ලැබෙන මාර්ගයක් වශයෙන් බොහොම යටහත් කරෙන් මේ රටේ මහ ජනතාවගේ සේවකෙක් වශයෙන් මේ රටේ මහ ජනතාව විසින් මට බාර දීපු මේ බැරෑරුම් රාජකාරිය මම බාරගත්තේ ඒ බාරගත්ත කාලේ හිටන් අද දක්වා නොඑක් අමාරු මැද්දේ ඒ මහජනයාගේ සේවයේ ඉෂ්ට කරගෙන යන්න අපි වීර්ය කරන ශ්‍රී ලංකාවේ සිව්වන අග්‍රාමාත්‍යවරයා විදිහට 1956 වසරේදී මෙතුමා තේරිපත් වෙන්නේ ජනහිතකාමී ආර්ථික පිළිවෙතක් සහ නොබැඳී විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කළ දේශපාලඥයෙකු වීම නිසා පවයි බොහෝ විචාරකයන්ගේ අදහස වුණේ. එතුමා ආසියාවේ රිටි සීනෝ නමින් විරුදාවලි ලපත් වී ශ්‍රී ලාංකික ජනතාව එතුමන් වන් පින් නැති පුතෙකුඹරට පහළවීම පිළිබඳව බොහෝ සතුටින් පසු වුණා. නමුත් ඒ සතුට ජනතාවට විදතරහ ගන්නට ලොකු කාලයක් සිත වුණේ නෑ. ඒට හේතුව තමයි 1959 සැප්තැම්බර් 25 වෙනිදා චීවරධාරියෙකු විසින් එතුමාට සාහසික වෙඩි පහරක් එල්ල කිරීමයි. වෙඩි පහරින් බරපතල තුවාල වුන් මෙතුමා සැප්තැම්බර් 26 වෙනිදා සදහටම දැස් පියාගත්තේ ශ්‍රී ලාංකික සුවහසක් ජනතාවගේ දෙනිත් කඳුලින් පුරෝමින් චතුර කතිකත්වයක් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන්නට පෙර ගමන් සැප වූවා. එතුමාගේ හදිසි වියෝව මෙරට දේශපාලන ශාස්ත්‍රයේ ලොකු පාඩුවක් වූ බව අදත් ශ්‍රී ලංකාවේ ජනතාව පවසන්නේ කඳුළු පිළිදෙනදී. මෙම ජාතික ශෝකාලාපේ වස්තු බීජය වූ බණ්ඩාරනායක මහතාගේ මහජන ජීවිතය මිනිස් සංසානයේ සදාකාලික සීවරණක් බවට පත්වී ඇත. 19 වෙනි සතවර්ෂයේ අවසානයේදී සුඛෝපභෝගී ජීවිතයකට හා කුමාර සැප සම්පත් වලට උරුමයක් කියමින් උපදී. జగත් ලෝක නායකයන් පුරුදු පුහුණු කළ ඔක්ස්ෆර්ඩ් මහා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රෝද්‍යානය කරමින් ආශ්චර්යමත් වාග් සාතුර්යයක් විදහාපාන දක්ෂ අධිනීතිඥයෙකු වශයෙන් මෙරටට පැමිණ මායේ සාක්ෂ්‍ය සැප සම්පත් සියල්ල පින්ම අලුයම ලෝ කෙල පිටක් ලෙසින් ඉවත දමා පොරොබල්ලේ මහ බලව්වේ පුංචි හාමුදුරුවන් ලෙසින් හැඳින්වුණු බණ්ඩාරනායක මහතා ගත කළේ ආදර්ශමත් සාම් ජීවිතයේදී සිංහලයාගේ නිදහස පිළිබඳව කවුරුත් කතා කරන අවධියකදී ස්වതന്ത്ര පාලනය සඳහා අයෝමය සටනක් ගෙන වීරෝදාර මේ ජනනායකයා ලංකා ස්වාධීනත්වයේ ස්මාරකයේදී ස්වതന്ത്ര පාලනයෙන් පූර්ණ නිදහස කරා ගමන් කිරීමට අසීමිත මහජන ආందోලනයක් ඇති කළ බණ්ඩාරනායක මහතා 1948 සිට ලාංකික ජනතාවගේ නිදහස සම්බන්ධයෙන් සැලකුණු කරුණායක ගුවන්තොටුපළ ත්‍රිකුණාමලයේ යුද කඳවුරු විදේශීය පාලනයෙන් ඉවත් කරවීම මුල් තැන් නීලා සැලකිය යුතුයි. කරු බණ්ඩාරනායක මහතාගේ මාර්ගදේශකත්වයේ යටතේ 1956 මහජන ජයග්‍රහණයෙන් පසුව බස් සේවය වරාය ආදී මහජන සතු කරවීමෙන් කුඹුරු පනත ක්‍රියාත්මක කිරීමත් විද්‍යෝදය විද්‍යාලංකාර ආදී පිරුවන් විශ්වවිද්‍යාල බවට පරිවර්තනය කිරීමත් අවුරුදු සිය ගණනක් වහල් භාවයේ තිබුණු සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කිරීමත් සැබෑ නිමහල් පොදු ජන යුගයක ආරම්භය බැව් ලොවට අනගා කියන සාධකයන්. ස්වකීය සහජ උරුමයන් පසකටලා පොදු ජන ජීවිතයේ සුවපහසුව පතා පොදු ජනතාව සමගම බැඳුණු ජීවිතයක් ගත කළ ගැමුණු සිරි සමග බෝ ප්‍රතිමූර්තියක් වන බෝධිසත්ව ගුණෝපේත දැහැමි බණ්ඩාරනායක ලංකාවේ සිව්වැනි අග්‍රාමාත්‍යතුමා මා ජනමතය සමග සදාකාලින් සදාකාලයට ජීවත් වීම කවරනම් පුදුමයක්ද දයාබර බිරිඳට සහ සුරතල් දරු පිරිණික් වෙන්නිත පවුලක පමණක් තව නොයෙක් අන්දමේ පුද්ගලයන්ගෙන් සැදුන මුළු ලාංකික පවුලේම නායකත්වයේ උසලමින් ඒ හැමගේ සුභ සිද්ධිය පතා ජීවිතයේ කැපකල අගමැති සමයාගේ දේහයේ අසල ශෝකයෙන් මුසපත්ව ආදරයෙන් බිම වැටි දනගසා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය සහ දරු දෙදෙන පුහුමන් දැක්වූහ. ලංකා ඉතිහාසයේ විශිෂ්ටතම පිටුවක් හොබවමින් දෙවනට කීර්තිය ළඟා කළ ශ්‍රේෂ්ඨයන්ගේ අවසන් දර්ශනීය තම දූ දරුවන්ට පෙන්වීම සඳහා දෙමාපියෝ සිය පොඩිත්තන් දැකීටගෙන පැමිණියහ. ලෝකයේ මෙතෙක් නිදිට බැව් කියන දිගම මිනිස් පොලිම් ඇති කරමින් සැතපුම් ගලන් මග ගෙවා සංසුන්ව පෑගණන් ගත කළේ තම සදානුස්මරණීය නායකයන්න් කෙරෙහි ඇති අකලංක ගෞරවය ආදරය පිරිනැමීමට ගැළවෙන මොහොත ළඟා වනතුරුය. පාර්ලිමේන්තු මන්දිරයේ වසින් පැමිණි මහජන පෝලිම් ගණනාවක් වූ අතර ඉන් සමහරක් කොම්පුඤ්ඤ වීතිය සරත් පාර හරහා ගාලු පාරට වැටි බම්බල පිටිය තෙක් දීර්ඝ විය. එකාපසු එකා සිටියේ නම් මේ පෝලිම් කොළඹ සිට පානදුරේ දක්වා වුවත් දීර්ඝ වීමට ඉඩ තිබුණේ. මහා පහන් වැට කරාවැසු නැන් එළි කතිකත්වය නිසාම ආසියාවේ විදේශ සීලුව ලෙස ප්‍රසිද්ධ වුණු SWRT පණ්ඩායක ශ්‍රී මතානන් මෙරටේ සිවුවන අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ මහා පෙරලියකින් පසුවයි. සංඝ වෙත ගුරු කෝවිකම්කරු පංචමහා පළවේගෙන් එක් කරමින් පොදු ජන යුගයක් නිර්මාණය කිරීමට උත්සාහ කර ශ්‍රීමත බණ්ඩාරනායක ශ්‍රීමතානන් මෙලෙස මරණයට පත් වුවත් එතුමාගේ නිච්ච ප්‍රතිපත්තියෙන් එතුමාගේ රණශූර හඬ කාටවත් කවදාවත් අමතක වෙන එකක් නැහැ. චතුර කතිකත්වය නිසාම ආසියාවේ විදේශීලෝ ලෙස ප්‍රසිද්ධ වුණු SWRT පණ්ඩායක ශ්‍රී නතානන් මෙරටේ සිවුවන අග්‍රාමාත්‍ය දුරටපත් වූ මහා පෙරලියකින් පසුයි. සංඝ වෙත ගුරු කවිකම්කරු පංචමහා පළවේගෙන් එක්කරමින් පොදු ජන යුගයක් නිර්මාණය කිරීමට උත්සාහ කර ශ්‍රීමත බණ්ඩාරනායක ශ්‍රීමතානන් මෙලෙස මරණයට පත් වූ එතුමාගේ නිච්ච ප්‍රතිපත්තියෙන් එතුමාගේ රණශූර හඬ කාටවත් කවදාවත් අමතක වෙන එකක් නැහැ. එතුමාගේ 62 වෙනි ගුණ සමරේතර අද දවසේ එතුමාගේ ජීවිත කතාවත් විදින් විඳ හෝ එකතු කරලා නම් ඒ වටී කියලා අපට හැගෙනවා. ගල්කිස්ස ශාන්තතෝම සිද්ධායෙන් චිප් සතර හැදෑරෝ බණ්ඩාරනායක ශ්‍රීමතානන් ඉන් අනතුරු උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළත් වී තිබෙනවා. සාර්ථකව සිය අධ්‍යයන කටයුතු නිමා කළ එතුමා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 1925 වර්ෂයේදී. ඉන් පසුව නීතිඥවරයෙකු ලෙස සිය ජීවන වෘත්තිය ආරම්භ කළත් කෙටි කාලෙකින් දේශපාලන පිළිබඳව දැඩි උනන්දුවක් ඇති වුණා. 1936 වසරේ ශ්‍රී ලංකා ජාතික සංගමේ ලේකම්වරයා බවට පත්වන මෙතුමා එම වසරේදීම ජාති හිතෛෂී පක්ෂයේ සභාපතිවරයා ලෙස තේරිපත් වුණා. එලෙස විවිධ ජාතික ව්‍යාපාර සමකාත්වල බෙදගත් බණ්ඩාරනායක ශ්‍රීමතානන් ජනතාව අතරට යමින් ඔවුන්ට සේවය කළේ සිය දේශපාලන දිවිය ආරම්භ කරමින් 1926 වර්ෂයේදී කොළඹ නාගරික මැතිවරණයෙන් ක්‍රියාකාරී දේශපාලන පිරිස එතුමා තරග කළේ මර්ධාන කොට්ටාශය සඳහායි. එතුමා විසින් ආරම්භ කළ සිංහල මහා සභාව එක්සත් ජාතික පක්ෂයට එක්වූ නිසා 1947 වසරේ පැවති පළමු මහ මැතිවරණයේදී බණ්ඩාරනායක මහතා තරඟ කරේ එක්සත් ජාතික පක්ෂය. එදා අත්නගල ආසනයෙන් තරඟදී ඔහු සිය ප්‍රතිවාදී අපේක්ෂකයා වුණු ශ්‍රී ගුණසේකරව පරාජය කළේ වැඩි ඡන්ද 26854කින්. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ රජය සමග ඉතිරි ගමනක් නොමැතිව වටහාගත් එතුමා සිංහල මහා සභාවේ මාතම්පේ සම්මේලනයේදී සම්මත කරගත් යෝජනා මාලාවක් අගමැති වෙත ඉදිරිපත් කළා. නමුත් අගමැතිකින් ඊටත් ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ. ඒ අනුව ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලා සූ බණ්ඩාරනායක ශ්‍රී මතානන් D Rajapaksa A P. Jayasuriya Jayaweera Kuruppu D S. Gunasekara George R Silva දෙන මන්ත්‍රීවරුන් සමග එක් වී ආණ්ඩු පක්ෂ එක්ව විරුද්ධ පක්ෂය වෙත පැමිණියා. හුඟ දෙනෙක් බලාපොරොත්තු නූණ දෙයක් සිද්ධ වුණේ පර්වතයක් මෙන් තිබිච්චි ඒ ආණ්ඩුව සොන් වුණා හැදිලා පොඩි වෙලා ගියා. කාගේ බලය නිසාද? මගේ පුද්ගලික බලය නිසාවත් අපේ පක්ෂයේ බලය නිසාවත් කියා මම විශ්වාස කරන්නේ නැහැ. ඒ ජයග්‍රහණය අපේ ජයග්‍රහණයට වඩා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජයග්‍රහණයක් වුණා නේද? මේ රටේ සාමාන්‍ය ජනතාව දුක්වත් වාසයෙන් ගංගබද පළාත්වල සිටින ගංවාසීන් නගරබද පළාත්වල සිටින කම්කරු පිරිස එකතු වී ඔවුන්ගේ ඡන්දේ නිර්භීත ලෙස අවංක ලෙස පාවිච්චි කරපු නිසා බොහොම ඔය පුදුම සිද්ධිය ඇති වුණේ ඒ ආණ්ඩුව පෙරලිලා ගියා මහජනයා මේ රටේ පාලනය අපේ අතට බාර දුන්නා විශාල වගකීමක් නෝනවන්නේ මහත්තුරුනේ. හැබැයි පරාජයට පත් වෙච්ච අය පුදුම වුණා මොකද මේ උනේ කියලා. ඔවුන්ට කල්පනා වුණේ මේක නරක හීනයක් වාගේ දෙයක් කියලා. තාත්තික වෙලාවක ඒගොල්ලන්ට හැරෙන්න සිද්ධ වෙයි පුළුවන් වෙයි. ඉරපායන කොට හැරෙයි. මේ ඊ타මත්ම භයානක හීනේ රාත්‍රියෙන් අවසාන වෙයි කියලා හිතුවා. මාස 6කින් මේ ආණ්ඩුව නැති වෙයි. අවුරුද්දකින් ආණ්ඩුව අවසාන වෙයි. අවුරුදු දෙකකින් අවසාන වෙයි, දෙකමාරකින් තුනකින් අවසාන වෙයි කිය කිය බලාපොරොත්තු වෙ සිටියා නේද? තාම මේ ආණ්ඩුව තියෙනවා. ඔවුන්ගේ හීනේ තව අවසාන නැහැ. ඔවුන්ගේ හීනේ කවදාවත් අවසාන වෙන්නේ නැහැ. සදා කාලෙට හිල දකි. හේ කෙසේ නමුත් මේ ගමන එතුමාට වැඩිදුරක් යන්නට නොහැකුණේ. 1959 වර්ෂයේ සැප්තැම්බර් 25 දා එතුමා චීවරධාරියෙකුගේ සහසිත වෙඩිපාරට ලක්වීමයි. දැඩිසේ ප්‍රහාරයට ලක් වූ එතුමා 1959 සැප්තැම්බර් 26 වෙනි දින අද වෙනි දිනක අපෙන් සමගත් ජාතියම හඬවමින් එතුමාගේ රටට හිතෛෂීභාවය එතුමාගේ කාර්යශූරත්වය අපේ රටේ දේශපාලනඥයන් තුළ නිබඳව තිබෙනවා නම් මේ රට තවත් ලස්සන වෙනවා නොඅනුමානයි. බණ්ඩාරනායක ශ්‍රීමතාණෙනි ඔබට නිවන් සුවත් වේවායි අපි ප්‍රාර්ථනා කරමු. අපි ඉඩ දෙන්නේ නැහැ. නැවත වරක් අඩි කීපයක් පස්සට යන්න. ගංගාවක් ගලාගෙන යන්නේ ඉස්සරහටයි. ගංගාවක් පස්සට ගලන සිරිතක් නෑ. පස්සට ගලන සිරිතක්. ඉස්සරහටයි ගලාගෙන යන්නේ. අඩියක් දෙකක් පමණක් වෙන්න පුළුවනි අපි ඉගෙන තිබෙන්නේ. නමුත් නව යුගයක් ආරම්භ වී තිබෙනවා. මම විශ්වාස කරනවා. අපි සමගියෙන් සමාදානේ උත්සාහයෙන් උනන්දුවෙන් වැඩ කෙරුවොත් අපේ මේ ලංකාව කුඩා රටක් වුණත් මේ ලංකාවේ වාසය කරන අපි සුළු පිරිසක් වුණත් අපිට පුළුවන් වෙයි කියලා වාසනාවන්ත ජීවිතයක් ගත කරන්ට මේ ලෝකයේ තිබෙන නිදහස් රටවල් සමග අත්වල් බැඳගෙන අපිට ඉදිරියට ගමන් කරන්න පුළුවන් වෙයි කියලා නම්බු සහිතව ආත්ම ගෞරවය තුව පුළුවන් වෙනවට කිසි බඩමානයක් නෑ හිත තුල වූ ආත්ම ශක්තිය අපගේ ශක්තිය වී ඇත අද දින ගතිය වෙත යන ප්‍රගති ප්‍රගීත උදාර වූවේ ඔබේ හඬයි ප්‍රගතිය වෙත යන ප්‍රගති ප්‍රගීත උදාර වූවේ ඔබේ හඬයි අප යන ගම ශක්තිය අපගේ ශක්තිය වී ඇත අද දින නිදිබර වූ දය වහා අවදි කොට ඔබගේ ශක්තිය වී ඇත අතදින් ප්‍රගතිය වෙත යන ප්‍රගති ගීතයන් ප්‍රගති ප්‍රගීතය උදාර වූවේ ඔබේ හඬයි අප යන ගමනේ අරමුණු අතරින් මතුරු